තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක ඇත්තම ප්‍රශ්නයක් විදිහට නෙමෙයි යම් අදහසක් පළ කරලා තියෙන ඔබ වහන්සේගේ ඒක ඇත්තද කියන එක වෙන්න ඕනේ තුමා බලාපොරොත්තු වෙන්නේ. ආ ස්වාමීනි බුදුහාමුදුරුවෝ දෙව්දත් හාමුදුරුවන් ගැන කිව් ලෙසට මේ කාලයේ දුස්සීල හාමුදුරුවන් ගැන මහානායක හාමුදුරුවන් විසින් සමාජය දැනුවත් කිරීම කළ යුතු බව මගේ හැඟීමයි. <laughs> ඔව් ඒ කතාව ඇත්ත තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් පහුගිය කාලේ එක භික්ෂුන් වහන්සේ නමකගේ ක්‍රියාකලාපේ යෝග්‍ය නැහැ කියන බවට ඉතින් එක භික්ෂුවක් කියන්න ඕන ඒක ප්‍රසිද්ධ කතාවක්නේ මොකක්ද නිවන පලානේ ධම්මාලංකාර නමින් පෙනී සිටින මේ භික්ෂුව සාසනික වශයෙන් ලොකු අර්බුදයක් ඇති කරනවා ඒ නිසා මේ තනත්තා ගැන නීතිමය වශයෙන් කටයුතු කරන්න කියලා මහානායක හඳුරු තුන්නමම ලිඛිතව දැනුවත් කළා රජයේ දැනුවත් කළා ඉතින් මොකක්වත් නැහැ ක්‍රියාවක් ඉතින් ඒ වගේ සමහර දේවල් දැනුවත් කළා වුණත් මිනිස්සු ගන්න මතය වෙනස් කරන්න සූදානම්ත් නැහැ ඒ වගේම රජය වෙනස් වෙන රජයෙන් ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්කුත් නැහැ සමහර තැන්. ඉතින් සමහර කාරණා පිළිබඳව එහෙම දැනුවත් කරන්නට තරම් මහානායක හාමුදුරුවෝ ඒවා පිළිබඳව නිවැරදිව උන්වහන්සේලාට ඒ තොරතුරු ලැබිලා නැති වෙන්නට පුළුවන්. මොකද මහානායක හාමුදුරුවෝ හැමතැනම රට පුරා ඇවිද ඇවිද එක එක්කෙනා ගැන අධ්‍යයනය කර කර යනවා නෙමෙයිනේ. උන්වහන්සේට එක්ක ඒ පුද්ගලයා හමු වෙන්නට ඕන නැත්නම් හමු වෙලා අසුරු කරපු අයගෙන් ඒ නිවැරදි තොරතුරු යන්නට ඊළඟට අනිත් කාරණය තමයි ඉතින් මහානායක හාමුදුරුවෝ දැනුවත් කළත් නැතත් <clears throat> සමාජය තුල ඒ අය සම්බන්ධව ඇතිවෙන යම් යම් කතාබහ තුලින් සිහිබුද්ධිය ඇති ගිහි පැවිදි සියලු දෙනාටම හොඳ මොකද්ද නරක මොකද්ද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා තේරුම් ගන්න පුළුවන් විදිහේ බුද්ධියක් තම තමන් ඇති කරගන්නට ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සුවිශේෂ චරිතයක්. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරපු දේත් ඒ විදිහෙන් හැමෝම පිළිගන්න නැතුව ඇති. මේ උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තව කළ යුතු දේ අවස්ථාවේ කළා. ඉතින් මහානායක හඳුරන්නටත් යම් වගකීමක් තියෙනවා සමාජයේ දැනුවත් කිරීම සම්බන්ධව. ඒක ඉතින් අනිත් අය පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි දැනුවත් කිරීම සම්බන්ධ වගකීම උන්වහන්සේලා සතුව පවතිනවා. ඉතින් උන්වහන්සේලා එක්තරා ප්‍රමාණයකට ඒ කටයුත්ත කරනවා. සමහර අවස්ථාවලදී ඉතින් ඒක අවශ්‍ය මට්ටමට නොකරනවා වෙන්නත් පුළුවන්.